විදිහට කෙනෙකුට ඉදිරිපත්. ඒ නිසා ඒ පිළිපැදිය යුතු මාර්ගය හැටියට වහන්සේ වදාළ මධ්‍යම ප්‍රතිපදාව කියන එක ඒ වහන්සේ පැහැදිලි කළා අය මේ වරිය වට්ටංගිකෝ මග්ගෝ එනම් මේ ආර්ය ශ්‍රාණික මාර්ගයයි එනම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ මාර්ගය නැත්නම් මේ ප්‍රතිපදාව. අයං කෝසා භික්කවේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධා. ඒ මධ්‍යම ප්‍රතිපදාවයි තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ විශිෂ්ට නුවණින් අන් කිසිවෙකුගේ උපකාරයක් නැතිව අවබෝධ කොට වදාළා. ඉතින් මේ මධ්‍යම ප්‍රතිපදාව යෙහි පිළිපැදීම හේතු කොටගෙන ලැබෙන ප්‍රතිඵල වශයෙන් සමාම මහන්සි වදාළ ඒ මධ්‍යම ප්‍රතිපදාව චක්කුකරණි නුවණැස ගෙන දෙන ඥානකරණි ඥානයේ උපදවර කෙලෙස් සංසිඳවන ඒ සත්‍ය ධර්මයන් නැත්නම් සියල් දත යුතු ධර්ම සියල්ල අභිඥාය කියන විශේෂ නුවණින් දැන ගැනීම පිණිස ඒවා අවබෝධ කර ගැනීම පිණිස ආ නිවන පිණිස පවතී. මේ මධ්‍යම ප්‍රතිපදා. ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවේහි පිළිපැදයි මේවා ලබන්නට තිබෙන්නේ. නුවණ දියු උපදවා ගැනීම කෙලෙස් සංසිඳවා සංසිඳීම ඒ දතයතු දුක්ඛාදී ධර්මයන් දැන ගැනීම ඒ දතේතු දුක්ඛාදී සත්‍යයන් ඒ අවබෝධ කිරීම නිවන සාක්ෂාත් කිරීම කියන මේ සියල්ලම කරන්නට පිළිෙන්නේ එකම පිළිවෙත. ඒ පිළිවෙත තමයි මජ්ක්‍ධිමා පටිපදා. අනේ බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙම මේ ප්‍රතිපදාව පිළිපැදිය යුතු ප්‍රතිපදාව වදාරා. ඊළඟට උන්වහන්සේ වදාළේ චතුරාර්ය සත්‍යය. ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණං දුක්ඛං. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විපයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡං නලභති සම්පි දුක්ඛං. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මෙලෙස වහන්සේ වදාළේ ඒ පළමු සත්‍යය වන දුක්ඛාරි සත්‍යය. ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං මහණෙනි මෙය දුක්ඛාර්ය සත්‍යයයි ඒ දුක්ඛාර්ය සත්‍යය මෙයයි කියලා ඊළඟට ඒ දුක්ඛාර්ය සත්‍යය උන්වහන්සේ දක්වන්නේ වදාරන්නේ ජාතිපි දුක්ඛා ආදී මේ වචන වලින් ජාතිපි දුක්ඛා ජාති අපි කියන්නේ ජාතියද කියන ජාතිපි දුක්ඛා ජාතියට දුකයි. ජාතිය කියන්නේ ඒක වෙනත් තැන්වල පැහැදිලි කර තිබෙන්නේ ජාති සංජාති ඔක්ඛමිති අභිනිප්පත්ති කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චති ජාති ජාති කියන්නේ ඒකයි අපි ඒ සාමාන්‍යක තේරුමක් කීත දෙන්නේ ජාති කියන්නේ ඉපදීම නමුත් ඒ ඉපදීම කියන වචනය ගත්තම ඉපදීමට සම්බන්ධ වෙන දැන් අපි කෙනෙකු පිළිබඳව කතා කරන විට උපන් දිනේ කියලා කියන්නේ ඒ ඉපදුණු දිනේ කියලා. ඒ මව් කුසින් බිහිවීම අපේක්ෂා කොටයි එතන ඉපදීමේ කියන්නේ. නමුත් ಜಾති කියන එක බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ ಜಾති සංජාති ඔක්කාන්ති. ඔක්කාන්ති කියලා කියන්නේ ඔය මව් කුස ප්‍රතිසන්දි ගැනීම කියන එක. ඔක්කාන්ති පත්ති කියන වචනේ තේරුම පිවිසීම කියන එක. ඒ හරියට මව් කුසට පිවිසෙන්නාක් මෙන්නේ ඒ පහළ වීම ඉදීම නැත්නම් ඒ ප්‍රතිසන්දි ගැනීම වන්නේ. ඒ නිසා ඒ වචනේ බුදුරජාණන් වහන්සේ වදාළා කියලා. කන්ති. ಜಾති සංජාති. ಜಾතිය කියන ඒ ප්‍රතිසන්දියත් සංජාති කියන විට සං කියන උපසර්ගයේ යොදා ඒ જાතිය විශේෂණ කරන සංකීන උපසර්ගයෙන් එයින් දක්වන්නේ මනාකොට හොඳ හැටිම පහළවීම ඇතිවීම කියන එක. දැන් දෙවිවරුන් අප වගේ නෙවෙයි. අපගේ මෞකුස ප්‍රතිසන්දි ගැනීම වශයෙන් ඇතිවන ඒ අවස්ථාවේ ඒ తত্ত্বය පියවි ඇතින් තබා සාමාන්‍ය උපකරණ ඇසකින් හෝ දැකගත හැකි තත්වයක් නෙවෙයි. තාම සූක්ෂම තත්වයක්, සියුම් තත්වයක්. මේ මා උපස ප්‍රතිසන්දි ගැනීමයි කියන්නේ. දෙවිවරු එහෙම නෙවෙයි. ඒ අය සර්ව සම්පූර්ණ ශරීරයක් සහිත පුද්ගලයෙකු හැටියට පහළවන්නේ. ඉතින් එහෙම ඒක තමයි සංජාති කියන එක දක්වන්නේ. සංජාති ඔක්කාන්ති කියන එක මෞකුස ප්‍රතිසන්දි ගැනීම වශයෙන් වදාළා. කන්ති අබිනිබ්බති කියන එකත් අර ඔය දෙවියන් ධර්මයන් ඒ සම්පූර්ණ පහළ වීම දැක්වීම. සන්ධානං පාතු භාව. දැන් එහෙම අර අනිත් වචන වලින් ජාතිය, සංජාතිය, ඔක්කාන්තිය, අබිනිබ්බත්තිය කියා වදාරලා ඊළඟට කන්ධානං පාතු භාවෝ කියන එක දැක්වුවා. කන්ධානං කියන්නේ ස්කන්ධයන්ගේ පාතු භාවෝ කියන්නේ පහළ වීම. ස්කන්ධයන්ගේ පහළ වීම. සංධානම් පාතු භාවෝ. දැන් එහෙම දක්වන විට ඒ ස්කන්ධ යම් කිසි තැනක සත්වයේ කුයි කියා මේ ප්‍රඥාප්ති වශයෙන් කතා කරන පහළ වීමක් වන්නේ නම් එතන මොනතරම් අඩු සංඛ්‍යාවකින් උවද ස්කන්ධයන්ගේ ඇත් පහළ වීමක් වෙනවා. يعني ස්කන්ධයන්ගෙන් තොර වූ සත්වයෙකු පිළිබඳව කතා කරන්නට බෑ. ඒතර කන්ධානම් පාතු භාවෝ කියන්නේ ස්කන්ධයන්ගේ පහළ වීමක් වේද කියන එක. පහළ වේ පහළ වීම. ඒතර ස්කන්ධ කීවේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පස්. ඒ පස අතුරෙන් ඒ මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, තිරිසන් අපාය නිරය කියන මේ තැන්වල ස්කන්ධ පංචකයම තිබෙනවා. කොටින් කියනවා නම් කාම ලෝකයෙහි ඒ ස්කන්ධ පංචකයමයි ලැබෙන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහම තුල. අසල්ම සත්ව කියා භක්ම ලෝකයක් තිබෙනවා. එහි ලැබෙන්නේ රූපස්කන්ධය පමණයි. එහෙම වන්නේ ඒ ධ්‍යාන උපදවාගත් තැනත්තා ඒ ධ්‍යානයේ වැඩිවේ දියුණු කෙරුවේ එක අදහසක් ඇතිව. මොකක්ද ඒ අදහස? සිත හැම දුකකටම කාරණය. දුක පවත්නේ සිත නිසායි. ඒ සිත නැතිතන මෝක්ෂයයි සපයි කියා සතකාගෙන සිත දුරු කිරීම සඳහා ඔහුගේ ඒ ධ්‍යාන සිත වැඩුවා. ඔහු උපදවපු ධ්‍යානයේ චතුර්ථ ධ්‍යානය. පංචකමයේ හැටියට නම් පංචම ධානය. ඒ ධානය උපදවාගත්තේ තැනැත්තා ජී චිත්තං සිත එපා සිත අස්තිරි නැවත් සිත එපා කියන්නේ මේ අදහස ඔහු දියුණු කළා. එහෙම දියුණු කිරීමේ හේතුවෙන් වූයේ කුමක්ද? ඔහුගේ බලාපොරොත්තු පරිදි ඔහුගේ අදහස, අභිප්‍රාය, අභ්‍යාසය වූ පරිදි සිත නැති භවයක් ලැබුවා. ඒ සිත නැති භවයක වුවද ජීවත් වන කෙනෙක් නිකම් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි ජීවත් වන භක්මයේ ලැබෙන්නේ භක්ම ශරීරයක්. එහෙත් ඒ භක්ම ශරීරය ඇසුරු කොට සිතක් පවතින්නේ නැහැ. සිත නැති කයක් පවතින. ජීවිතේන්ද්‍රිය පවතින. ඒ නිසා ඒ ඒ භක්මයා පිළිබඳව අභිධර්ම න්‍යායන අභිධර්මයේ අනුව කතා කරන විට කිය යුතු තිබෙන්නේ ඒ තැනකාට කර්මය නිසා ලැබෙන්නේ ජීවිත නවක රූප කලාපය කියනවා. ජීවිතයේ නවවැනි කොට ඇති රූප කලාපය. ඒකට පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිත කියන මේ නවය තමයි කර්මජ කලාප වශයෙන් ලැබෙන්නේ. එහෙම සත්වයේ කියන්නේ අසඤ්ඤ සත්ව කියලා කියන්නේ ඒ අසඤ්ඤ සත්වයේ කියලා කියවේ සංඥාව නැති බවෙහි ඇලුණු කියන එක. සංඥාව නැති එකටයි ඔහුගේ කැමැත්ත. සංඥාව තිබෙන්නේ සිත සිතත් සමග. සිත තිබෙනවා නම් සංඥාවක් තිබෙනවා. සිත නැතිනම් සංඥාව ආදී කොට ඇති සිත සමග පවත්නා ඉතිරි ධර්මයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට වේදනා සංඥා සංඛාර විඥාන කියන සතර නාමස්කන්ධයම නැහැ. හිරෙන්නේ රූපස්කන්ධය පමණයි. ඒ භූමියෙහි ආවිෂය මහා කල්ප 500ක් යාවත්. මහා කල්ප 500 මුළුල්ලෙහි ඒ සත්වයේකු ජීවත් වන බ්‍රහ්මයේ හැටියට සිටිනවා. එහෙත් කරන කිසිවක් කිසිවක් කරන්නට බෑ. හුදු ජීවත් වීම පමණයි. ඒ ඉරියව්ව පවා මේ භූමියේ ඉඳ නැත්නම් මේ මිනිස් ලොවදී ඒ තැනත්තා ධානය උපදවාගෙන ඒ සිත නිරුද්ධ කිරීමේ අභිලාෂය වඩමින් සිටියේද එහෙම සිට ඒ ධානයෙන් නොපිරිහි යම් ඉරියව්වකින් මේ භවයේදී චුත වුණානේ එන සමහරුන්ගේ මරණය සිදුවන්නට පුළුවන් ඉඳගෙන ඉඳදී මේ සමහරු ඔය පුටුවක් මත වාඩි වී සිටියේදී සමහරු මෙරී තිබෙනවා මේ වාහනේ ආසනෙහි වාඩි වෙලා ඉන්න. බහින්නේ කියනකොට බහින්නේ නැහැ. බැලුවම මැරිලා. එහෙම මැරෙන්නද පුළුවන් ඉඳගෙනයි මැරෙන්නේ. අන්න ඒ විදිහේ යම් කිසි ඉරියව්වකින් නම් ඒ ධානයේ උපදවාගෙන ඒ නොපිරිහි කාලක්‍රියා කරන ඒ තනත්තා කරුණ කලුරිය කලේ. ඒ ඉරියව්වෙන්මයි අර භ්‍රම ශරීරය පහළ වෙන බව දක්වා තියෙනවා. ඉතින් ඒ ඉරියව්වෙන් පහළ වෙන ඒ බඹ සිරුරක් භ්‍රම කයක් තියෙනවා. ඒ කය ඒ ඉරියව්වෙන්ම ඒ ඉරියව්ව වෙනස් කිරීමට නම් සිතක් තියෙන්නට ඕනේ. එහෙම සිතක් නැහැ. ඒ ඉරියව්වෙන්ම කොයිතරම් කාලයක්ද වාසය කරන්නේ? මහා කල්ප 500ක්. ඉතින් එහි ඒ ධානයෙහි ශක්තිය තිබෙන්නේ. ඒ තරම් කාලයක් මේ භය භවය පැවැත්වීමට. ඒ ශක්තිය අවසන් වූ හැටියේම තමන් ඒ ධාන බලයෙන් දුරු කර ලැබූ සිත නැවත උපදින්නට පටන් ගන්නවා. ඒ නිසා එතනත් මෝක්ෂයක් නෙවෙයි. తాවකාලිකව සිත මහා කල්ප 500ක් තුල නවත්වා කැඩීමක් පමණයි කෙරෙන්නේ. ඒක අසන්නසක්. දැන් ඒක ගැන වුණද කතා කරනවා නම් ඒ ඒකෙත් එතනක් જાතියක් තිබෙනවා. જાතිය කියන්නේ ඉපදීම. පහළ වීමක් තියෙනවනේ જાති. ඒකට සංජාති කියනකත් හැයි. මොකද සම්පූර්ණ ශරීරයක් එතන පහළවන්නේ. ඔක්කන්ති කියලා දක්වන මේ මෞකුස ප්‍රතිසන්දි ගැනීමක් නෙවෙයි. ඒ මෞකස ප්‍රතිසන්දි ගැනීම සඳහා පමණක් නෙවෙයි ඔක්කාන්ති කියන එක පාවිච්චි කරත හැකි හරියට යම් කිසි තැනක සිට තවත් තැනකට ගියා වගේ ඔක්කාන්ති කියන එක පිවිසීමේ කියන අර්ථය තියෙන. කන්ධානම් පාපභාවෝ කියන එකෙන් එක ස්කන්ධයකගේ ප්‍රාදුර්භාවය පහළ වීම එතනවන්නේ රූපස්කන්ධයේ පහළ වීම ඇතිවීම. ආයතනානම් පටිලාභෝ කියන එක. ආයතන කියන එක එනවනේ ආයතන 12ක් දක්වනවා. ඒ 12න් එහි තිබෙන්නේ එහි චක්කායතන, සෝතායතන, ධානායතන, ජීවායතන, කායායතන, මනායතන කියන ඒවා නැහැ. ඒකක්වත් නැහැ. චක්කායතන, සෝතායතන, ධානායතන, ජීවායතන, කායායතන, මනායතන කියන ඒ අධ්‍යාත්මික ආයතන සය එහි නැහැ. එහි ඒ වුණාට එතන ඉන්න භ්‍රක්‍මයාට ශරීරයක් තියෙනවා. ඒ ශරීරයක් තිබෙන නිසා දැන් ඒ ඒ භක්මයාට ඔහුගේ ශරීරයවත් පේන්නේ නැහැ. ඔහුට ඔහුගේ ශරීරයවත් පේන්නේ නැහැ. ඔහුගේ ශරීරය පේන්න ඔහුට ඇස් පේන්නට ඕනේ. ඔහුගේ ශරීරයවත් පේන්නේ නැහැ. ඉතින් එහෙම ශරීරය තිබුණා ඇස් තිබුණා ඇස් පෙනෙන්නට සිත තියෙන්නට ඕන. සිතක් නැහැනේ. ඒ නිසා ඔහුට ඔහුගේ ශරීරයවත් පේන්නේ නැහැ. එහෙම වුණාට ඔහුගේ ශරීරය අන් අයට දකින්නට පුළුවන්. ඒ විදිහේ අභිඥාව උපදවාගෙන බලන කෙනෙකුට ඒ ස්ථානයේ වාසය කරන ඒ භ්‍රම ශරීරය දකින්නට පුළුවන්. දකින්නට පුළුවන් මොකද රූපයක් තිබෙනවා. රූපය කියවේ මේ ශරීරයක් පහළ වෙලා තිබෙනවා. ඒ ශරීරය ශරීරෙහි වර්ණයක් තියෙනවනේ. යම්කිසි වර්ණයක්. ඒ වර්ණය තමයි දැකිය හැකි. දැන් අපි මේ කාව දකුතාවේ ඒ ඒ දකිනු ලබන දේහි පැතිර පවතින වර්ණ රූපය නැත්නම් අපිට දකින්නට බෑ. දකින්නට බෑ. දකින්නට දෙයක් නෑ ඒක. දැකිය හැකිවන්නේ ඒ කියන්නේ රූපායතනං සනිදස්සන රූපං ඊතරං අනිදස්සන රූපං කියලා කියන්නේ ඒ රූපාරම්මණය කියන වර්ණ රූපයේ පමණයි දකින්නට පුළුවන් රූපය කියලා දක්වනවා. ඇසින් දැකිය හැකි රූපය. ඒකයි සම්දස්සන රූප. ඊතරම් අනිදස්සන රූපං අනිත් රූප සියල්ලම අනිත් රූප 27ක් දක්වනවා. ඒ රූප 27ම අනිදස්සන. චක්කු විඥාණයෙන් දැනගන්නට බෑ. චක්කු විඥාණයට ගෝචර වන්නේ නැහැ. ගොදුරු වන්නේ නැහැ. අනිදස්සන. ඒ ධර්ම ශරීරෙහි ඒ ආයතනයේ තියෙන රූප ආයතන. ඒ නිසා ඔහුටම ඔහුගේ ශරීරය පෙනෙන බවක් නැති වුණා. අන් අයට දකිත හැකියි. ඒ බාහිර ආයතන තිබෙන ආයතන රූප ආයතන තිබෙන ශබ්දය නැහැ. ශබ්දය නැහැ. ඒ ගන්ධ රස පොට්ටබ්බ ඒ පොට්ටබ්බේ උනත් දැන් දැන් බ්‍රහ්මයේකට වෙනත් බ්‍රහ්මයන් ගැන කතා කරනවා නම් ඒ බ්‍රහ්මයින්ට කාය ප්‍රසාදය නැහැ. ඒ කාය ප්‍රසාදය නැති නිසා පොට්ටබ්බේ කියන්නේ ඒ අරමුණ කයෙහි ගැටෙන පොට්ටබ්බයන් දැන ගැනීම සිදුවන්නේ නැහැ. සිදුවන්නේ නැහැ. ඝන ප්‍රසාදේ නැහැ. ඒ ඝන ප්‍රසාදේ නැති නිසා ගඳ සුවඳ දැන ගැනීමක් නැහැ. ජීවහ ප්‍රසාදේ නැහැ. ඒ ජීවහ ප්‍රසාදේ නැති නිසා රස දැන ගැනීමක් නැහැ. ඔව්හු ආහාරයෙන් යැපෙන්න උද නොවේ. ආහාරයෙන් කියන්නේ කබලීකාර ආහාර. අනිත් ආහාර උනට තියෙනවා. පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන ඒ ආහාරයේ තිබෙනවා. කබලීකාර ආහාරය නැහැ. එනිසා වුණොත් අනිත් භක්මයින්ට ආහාර රූපක් නැහැ. ඒ විදිහේ தත්වයක් වුන් පිළිබඳව තිබෙන්නේ භක්මයි. නමුත් ඒ භක්මයින්ගෙන් ඔය අසඤ්ඤ සත්‍ය කියන භක්මයාගේ తත්වය සිත නැති කයක් පමණක් පවත්නේ. එතන රූපස්කන්ධයේ පහළවීම ධාතු වශයෙන් නැතිවන්නේ පවතින්නේද ඒ රූපස්කන්ධය චුතවන්නේද ඒ රූපස්කන්ධය. ඒකට ඒකේ ප්‍රතිසන්දියත් රූපය පැවැත්මත් රූපය, චුතියත් රූපය. දැන් අප පිළිබඳව නම් අපට ප්‍රතිසන්ධිය වශයෙන් ප්‍රතිසන්ධි අවස්ථාවේදී රූප පහළ වෙත ප්‍රතිසන්ධිය කියාගන්නේ සිත වශයෙන් ප්‍රතිසන්ධි සිතේ කියන්නේ විපාක. කර්මයෙන් කර්මයෙන් ලබා දුන්න කර්මයෙන් උපද වූ විපාක. කර්මයාගේ විපාක. ඒ සිත ලැබෙන. ඒක ප්‍රතිසන්ධි කෘත්‍යයෙන් උපදිනකොට ඒ ප්‍රතිසන්දි සිතහ පෙර පසු නොවි උපදනා රූප කොටසක් තිබෙනවා. කාය දසක, භාව දසක, වාසු දසක කියා අප පිළිබඳව දක්වන්නේ ඒවා. එම උපස ප්‍රතිසන්දි ගන්නා සත්‍යයන් පිළිබඳව. ඒ එතන එහෙම ඒ මෞර්කුස ප්‍රතිසන්දි ගන්නා සත්‍යයන් ගැන කතා කරනවා නම් ස්කන්ධ පහම පහළ වෙනවා. දැන් ස්කන්ධ පහ මේ දැන් පවත්නා තත්වයෙන් සම්පූර්ණ වෙලා නෙවෙයි ඇස් කන් ආදී ඉන්ද්‍රියයන් සම්පූර්ණ වෙලා නෙවෙයි. එහෙම නැති වුණා රූපස්කන්ධය පහළ වෙනවා ප්‍රතිසන්දියත් සමග. නේ? කාය දශක භාව දශක වාසු දශක කිවත් එතන රූප. ඒ රූපස්කන්ධ. සිත පල සිත පහළ වෙනවා. ඒ විඥා ප්‍රතිසන්දි කෘත්‍යය. ඒ සිතත් සමග පවතිනවා වේදනා සංඥා සංඛාර කියන ඒ වාට බෙදෙන ස්කන්ධයන්ට බෙදෙන චෛතසික ඒ නිසා පංචස්කන්ධයෙන්ම ලැබෙනවා. මව කුස ප්‍රතිසන්දි ගන්න අය ඒ කා පිළිබඳවත් කියන්නට පුළුවන් කන්ධාමං පාපු භාවෝ කියන. මේ මේ කාම ලෝකයේ උපදින අය පිළිබඳව රූප ලෝකයේ ඒ ඒ කය සිතයි දෙකම පවත්නා පංචස්කන්ධයේ පවත්නා රූපී භක්මයන් පිළිබඳව එක ස්කන්ධයක් වූ රූපස්කන්ධයේ පමණක් පහළවන ඒ අසඤ්ඤ සත්ත්ව භක්මයා පිළිබඳවත් ඊළඟට අරූප භූමියේහි සතර නාමස්කන්ධයන් ලැබෙන ඒ අරූපී භ්‍රමයන් පිළිබඳවත් පහළ වීම ඇතිවීම ඉපදීම කියන මේ දැක්වීමට අන්ධානම් පාතු භාවෝ කියන එක යොදන්නට පුළුවන්. ඒ සියලු දෙනා පිළිබඳ. ආයතනානම් පටිලාභෝ කියන එකත් යොදත හැකි සුදුසු පරිදි. සුදුසු පරිදි හැම දැන් මම ඉස්සෙල්ලා කිව්වානේ ඒ ආයතනයන් අතුරෙන් චක්කායතන, සෝතායතන ආදී ඒ අසන්න සත්‍යෙහි ලැබෙන්නේ නැහැ කියලා අධ්‍යාත්මික ආයතන සය. එහෙත් අරූපී භක්ම ලෝකවල එයින් චක්කායතන, සෝතායතන, ධානායතන, ජීවායතන, කායායතන කියන ඒ අධ්‍යාත්මික ආයතන පහන. එහෙත් මන ආයතනයේ ඉඳ මන එදී රූපායතන, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන කියන ඒවාද නැහැ. ඒ නැත්තේ රූප නැති භවයක්. නිසා ඒ ආයතන ධම්මායතන තියෙනවා. දැන් අනිත් රූපී භක්ම ලෝකවල ඒ තැන්වල ආයතනයන්ගෙන් ආයතනානං පටිලාභෝ කියන එකේ ආයතනයන්ගෙන් චක්කායතනෙ සෝතායතනෙ කියන මේ දෙක තියෙනවා ධානායතන ජීවහායතන කායායතන නෑ මනායතනෙ තියෙනවා රූපායතන සද්ධායතන ගන්ධ ආයතන රස ආයතන කුට්ටබ්බ ආයතන කියන මේවායින් රූප ආයතන ශබ්ද ආයතන තියෙනවා ඒ ගන්ධ ආයතන ගන්ධයන් ආග්‍රහණය කිරීමක් නොකරන තත්වයක් නිතිද ඉතින් ඒ නිසා ඒවනේ ගන්ධ ආයතන රස ආයතන කුට්ටබ්බ ආයතන ධම්ම ආයතන තිබෙනවා අනේ ඒ විදිහට සුදුසු පරිදි ඒ භවයේ පහළ වීම ඇතිවීම ඉතින් ඇතිවීම වන්නට අපි දන්නවා යම් කිසි තැනක සත්වයෙකුගේ ප්‍රතිසන්දියක් ඇතිවීමට ඒ සත්වයා සම්බන්ධව පැවති නාම රූප ධර්මයන්ගේ නැත්නම් ස්කන්ධයන්ගේ ඊට పూర్ව භවයේ වූ ත්‍ෘතියක් වන්නට ඕන. ත්‍ෘතියකින් තොරව ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැහැ. ප්‍රතිසන්දියක් වන්නට චුතියක් ඊට පෙර පවතින්නටම ඇතිවන්නටම ඕන. ඉතින් ඒ නිසා යම්කිසි තැනක ප්‍රතිසන්දියක් ගන්නෙ නම් ඒ ගන්නේම තවත් තැනකින් චුත වීමක් වූ කල්හි අලුත් සත්වයෝ ඉපදීමක් බුද්ධ ආගමේ කියන්නේ නැහැ. අලුතෙන් සත්වයන්ගේ පහළ සත්‍යයකගේ පහළ වීම සඳහා අවශ්‍ය කරුණු තිබෙනවා රාශ. ඒ ප්‍රධාන කාරණය එක එක භවයක් පිළිබඳව සැලකන විට ඒ භවයෙහි උත්පත්තිය ගෙනදීමට හේතු වන කර්මය. ඒ කර්මයේ පමණ සත්‍යයේ ප්‍රතිසන්ධිය ඇති කිරීමට ප්‍රමාණවත් නොවේ. ශක්තිමත් නැහැ ඒ කර්මයට ලැබිය යුතු තවත් උපකාර ලැබෙන්නට ඕන නොලැබුණොත් කර්මය ප්‍රතිසන්දියක් ගෙන දීමේ හැකියාවක් ඇති එකක් වන්නේ. ඒ අනිත් ධර්ම තමයි ක්ලේශ නාමයෙන් දක්වන්නේ. ක්ලේශයෝයි. එයින් ප්‍රධාන වශයෙන් අවිද්‍යාවත් සංහාවක් කියන නේද? අවිද්‍යාව තණ්හ. ඒවා යම් තාක් කල් సంతానගතව පවතිද්ද ඒ තාක්කල් සත්වේකුගේ ප්‍රතිසන්ධිය නවත්තන්නට බෑ. ඒ ප්‍රතිසන්ධිය නවතින්නේ. ඒ ප්‍රතිසන්ධියේ නැවැත්ම තමයි ඒක නිවප්ති කියලා දක්වනවා. මේ ස්කන්ධ පංචකයේ පැවැත්ම දුක පවත්ති. ඒ ස්කන්ධ පංචකයේගේ නැවැත්ම දුකෙන් නිදහස් වීම නිවප්ති. එතකොට මේ පැවැත්මයි නැවැත්මයි. පැවැත්ම කෙලෙස් ඇති තාක්කල්. නැවැත්ම කෙලෙසුන් සහ මුලින් නැති කිරීම නිසා. අන්න ඒ જાතිය තමා බුදුරජාණන් වහන්සේ මේ සාංසාරක දුක්ඛය නැත්නම් දුක්ඛාරය සත්‍යය වදාරන අවස්ථාවේදී පළමු කොටම දේශනාත්මක වදාළ. ජාතිපි දුක්ඛ. ඒ කාරණයක් තිබෙනවායි. ඒ දැන් දුකයි කියන මේ ස්වභාවය නැත්තම් ඒ දුකේ පිළිබඳව දත යුතු තව හුඟක් කර්ම තිබෙනවා දුක්ඛස්ස පීලනත්තෝ සංකතත්තෝ සන්තාපට්ඨෝ විපරිණාමට්ඨෝ අභිසමයට්ඨෝ කියා ඒ දුක පිළිබඳව දැක්වෙන කරුණු තිබෙනවා ඉගෙනගත යුතුයි. එහි තිබෙන තීලනාර්ථය. තීලනාර්ථය කියන්නේ දුකයි කියන්නේ පෙළන්න, පෙළනු ලැබීම. තීලනාර්ථය කියන්නේ පෙළීම. ඒ පෙළීම දක්වන්නේ අභින්න සම්පති තීලනත්තේන දුක්ඛං කියලා. අභින්න අභින්න කියන්නේ නිරන්තරයෙන් නිරතුරු සම්පටිපීලනත්ථේන යහපසින්ම පෙළනාර්ථය දුක්ඛං මොකද එහෙම කියන්නේ අභින්න සම්පටිපීලනත්ථේන දුක්ඛං කියන්නේ ඒ සම්පටිපීලණය කියන මේ ඇතිවන්නේ මේ මේ උපදින ධර්ම සියල්ලදීම තිබෙන අනිත්‍ය නිසා ඒ අනිත්‍ය නිසා මොකද වන්නේ ඇති වෙන ඇති වෙන හැම එකක්ම නැති වෙන ඇති වෙන එකක් නැති වෙන. එතකොට මේ නැතිවීම නිසා තව එකක් ඇති කරගන්නට ඕන. දැන් අපට මේ අපව පෙළෙන දේ අතුරෙන් විශාලම එකම පෙළෙන දේ හැටියට ගත යුතු තිබෙන්නේම මේ පංචස්කන්ධය. ඇයි මේ පංචස්කන්ධය নিරතුරු පැවැත්මක් නිරාන්තර දිගටම කවදාවත් නැති නොවි පවතින බවක් මේ ස්කන්ධ පංචකෙහි නැහැ. හටගත් දැන් පතන්න අර විපරිණාම කියන්නේ සීලනට්ඨෝ සංකතට්ඨෝ සංකතට්ඨෝ මම ඉතල කිව්වේ සීලනට්ඨෝ සංකතට්ඨෝ සන්තාපට්ඨෝ විපරිණාමං ඊලනාර්ථය, සංකතාර්ථය, සංతాපාර්ථය, විපරිණාමාර්ථය කියන මේ කරුණු හතර. පෙළෙන පෙළෙනවාය කියන මේ බව. අනිත් එක සංකතයයි කියන බව. සංකත කියන්නේ හේතුන් ප්‍රත්‍යයන් විසින් සකස් කරන එක. ඒ නිසා ස්වභාව වශයෙන්, ශක්තියෙන්, ස්වෛරී බලයක් ඇතිව පවත්නා එකක් නෙවෙයි. තවත් ධර්මයකගේ නැත්නම් ධර්ම රාශියකගේ උපකාරයෙන් පැවතගෙන යන්නේ. එහෙම තත්වයක් තියෙනවා. ඒ සංකත ධර්මයන්ගේ ස්වභාවය ඒකයි. දැන් මේ සංකත නොවේ නම් අපි ඛණ්ඩ බොණ්ඩ ඕනේ නැහැ. මේ ස්කන්ධ පංචකය පිළිබඳ తত্ত্বය හේතුන් ප්‍රත්‍යයන්ගෙන් සකස් කරන බවක් කියන එක නැත්නම් කැයිතු නැහැ, දියිතු නැහැ. එහෙම නිකම්ම පැවතින්නට ඕන. නමුත් කෑම දීමෙන් තොරව මේ කය පවත්වාගෙන යන්නට බෑ. මේකේ උපකාරය කරන්නට ඕන. දැන් ඒ උපකාරය ලබා දීමට ලබා දීමට පමණ ඒ ඒ ඒක පමණක් සීමා කොට සලකතත් පංචස්කන්ධය අපට දෙන දුක කොයිතරම්ද කියලා හිතාගත හැකියි. නේ? සමහරු කියනවනේ මේ සියල්ලම කරන්නේ බඩවියත රැක ගැනීමටයි කියලා. එතකොට මේ බඩවියත රැක ගැනීමයි කියන්නේ මේ ජීවත් වීමට ජීවත් වීම. ඒ ජීවත් වීමට ඒ තරම් දෙයක් කරන්නට වන්නේ නිකම්ම මේ ජීවිතය පැවැත්ගෙන යාමට පුළුවන් කමක් නැති නිසා. ඒකට උවමනා කරන දේවල් සපයන්නට. ඒ අවස්ථාවලදී ඒ උපකාර නොකළොත් මේක ඇද වැටෙනවා. මේ සංකත බව නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙන්නේ. ඒ උපකාරක ධර්මයන්ගෙන් සකස් කිරීමක් කළ යුතුයි. දැන් ඒ සංකත බවක් මෙහි නැත්නම් දෙව්ලොව උපදින්නට කියලා අපි වෑයමක් කරන්නට ඕනේ නැහැ. සමහර අපි වෑයම් කරනවා. පොයක් නැර සීල් සමාදන් වෙන. සමහර විටක පොය අටතම සීල් සමාදන් වෙනවා. සිල් සමාදන් වෙනවා. බොහෝ දෙනෙකුගෙන් ඇහුවොත් කියයි කුමටද කියලා දිව්‍ය ලෝකේ යන්නේ. දිව්‍ය ලෝකේ යන්නේ. ඇයි දිව්‍ය ලෝකේ යන්නේ? මේ ලෝක නරකද? ඒ දිව්‍ය ලෝකේ යන්නේ මේ ලෝකේ තියෙන කරදර, හිලියර, දෙව්ලොව නැtei කියා සලකගෙන. සලකගෙන එහි යන්නට. ඉතින් මේ දිව්‍ය ලෝකේ යන්නට බුදු කැමැත්ත පමණක් මදිද? බුදු කැමැත්ත, තමන්ගේ තියෙන ආශාවක් ඒ පමණක් මදිද? ඒ මදි. ඇයි මදි වන්නේ? ඒ දෙව්ලෝ පංචස්කන්ධය මේ හුදු කැමැත්තෙන් පමණක් ලබා දෙන එකක් නෙවෙයි. ඊට වමනා කරන කර්මයේද තිබෙන්නට ඕන. ඒ ඒ ඊට වමනා කරන කර්මය සකස් කිරීම වශයෙන් මොකක්ද කළ යුතු තිබෙන්නේ? වැරදි වලින් වළකින්නට ඕනේ. ඒ නිසා සීල රකින්නට ඕනේ. අනික පින් කරන්නට ඕන. එතකොට එක කොටසකින් වැළකිය යුතුයි තව කොටසක් කළ යුතුයි. මේ දෙකම අපට බොහොම පහසුද කරන්න. පව් කිරීමද පව් නොකිරීමද වඩා ලේසියි. මේ Tamange ඉඳුරන් ඉනවා ගැනීම සඳහා තමාගේ සිත නැමෙන යම් යම් අකුසල කර්ම පිළිනවන ඒවා කිරීමද නැත්නම් ඒවායින් වැළකී සිටීමද කෙනෙකුට පහසුවක්. සිත මහා පුදුම දෙයක්. සිතේ ගමන හැම විටම පහත් තැන්වල. සිත බොහොම චපල ස්වභාවයක් නිසා නමුත් කුසල් කිරීමේදී ලොකු වීර්යයක් වමනා කරනවා. ඒ මොකද අකුසලයෙන් වළක්වාලන්නටත් වීර්යයක් ඕනේ. ගලපින්නටත් වීර්යයක් ඕනේ. කුසලයේ යෙදෙන්නටත් වීර්යයක් ඕනේ. මේ නිසා ඒ කුසල් කිරීමේ කියන එකත් නිකම්ම පහසු දෙයක් නෙවෙයි. අකුසලයෙන් වළකිනවයි කියන දෙයක් පහසු දෙයක් නෙවෙයි. ඉතින් කොයිතරම් අපහසු වුණත් දෙව්ලොව උපදින්නට නම් ඒක කරන්න එපා. අන්නනේ දෙව්ලොව පංචස්කන්ධය ලැබීමට කෙනෙක් බලාපොරොත්තු වන විට ඒ දෙව්ලොව පංචස්කන්ධයද සංකත කියන මේ ස්වභාවයක් බැරි. ඊට ඒ ලබා ගැනීමට උවමනා කරන දේ ඇති කර ගැනීම සඳහා ද අපි විශේෂ වෙන්නට ඕනේ එයින්ද අපට කරන්න කුමක් සැපද්ද ලබා දෙන්නේ දුක. ඒකයි ඔය සංකතාර්ථය කියන එක තේරුම් ගන්න. සංකත. ඒ වගේමයි බඹලෝ කියන්නේ. ඊට වඩා කරදර නේ. දැන් දිනින්නට ඕන බඹලෝ උපදින්නට නම් මේ ඇස කන් දිව නැහැය ශරීරය කියන මේ පසුඳුරන් පිනවන දේවලින් සම්පූර්ණයෙන් වළකින්නට ඕන. ඒවාට ඇලෙන ගතියෙන් හිම් පිටින්ම වෙන් වෙලා සිතේ ධානය චිත්තයේ ධ්‍යාන තත්වයට පමුණවාගෙන ඒ ධ්‍යානයෙන් නොපිරිහි මිය යන්නට ඕන කෙනෙක් බඹලෝ උපදින්නට නම් බඹලෝ කියන්නේ මේ කණ්ඩානම් පාතිභාවෝ කියා වදාළ පරිදි ස්කන්ධයන්ගේ ඇතිවීමක් ස්කන්ධයෝ ඒත් පවත්නේ. ඉතින් ඒ ස්කන්ධ මේ ස්කන්ධවලට වඩා තමා ප්‍රිය කරන තමාගේ සිත වඩන මන වඩන දෙයක් බැවින් ඒවා බලාපොරොත්තු වෙනවා කියන්නේ නමුත් ඒවා නිකම් බලාපොරොත්තු වූ පරිදි ලබන්නට බෑ. ඒ සඳහා වුණා කරන දේ සකා සකස් කරන්නට ඕන. සපයන්නට ඕන. ඒ සැපීමේදී කෙනෙකුට යම් තාක් දුක් ලැබේ නම් ඒ දුක් ලබා දෙන්නේ කුමකින්ද? භක්ම ලෝකයේ ලැබෙන ස්කන්ධ පංචකයෙන් මේ දැන් අපට ලබා දෙන දුක. බඹලෝ උපදින්නට ඕන කරන කෙනාට ලබා දෙන දුක. මෙන්න මේ විදිහට බලන විට ඒ දුක කියන එක බුදුරජාණන් වහන්සේ බදාරන්නට මුලටම යොදාගත්ත ಜಾති කියන ಜಾති කියන්නේ අපි ඉපදීමේ නැත්නම් පහළවීම ස්කන්ධයන්ගේ පහළවීම ඇතිවීම කියන මෙය තමයි දුක. ඒ මොකද මේ පිළිබඳ දැන් අපි ගනිමු මේ භවය ගැන මේ භවය ගැන සලකතොත් මේ භවයේ අපට යම්තා කරදර හිවිහැර ගඩගෙඩි වන පිළිකා කැමතිදේ මුලදීම නොකමැති අය සමග ඇසුරු කිරීම ආදී කොට ඇති කවර හෝ දුක මේ භවයේදී අපට ලැබෙනවා නම් ඒ ලැබෙන්නට මූල කාරණය ප්‍රධාන දේ උනේ කුමක්ද? ජාතිය. ඒ ජාතිය හැම දුක්ම දලා එන තන හැටියටයි දක්වන්නට තිබෙන්නේ. ඒක නැරස්තුව. ඉතින් දුක් එකක්වත් නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ජාතියෙන් දුක වදාරන්නට පටන් ගත්තා. ජාති. එතකොට පටන්ගත් තැනම ඒ කියන්නේ එක එක භවයක් පිළිබඳ ඒ බුදු ඇතිවීමේ භවයේ ඇතිවීම ගම ඒම දුකයි කියලා දැක්ුවේ ඒ දුක් සියල්ලම මෙතනින් ලියලන්නේ. ඒ නිසා. ඒ නිසායි වඩා. ඉතින් ඊට වඩා තවත් ඒ ජාති දුක ගැන කතා කරන විට මෞකුස ප්‍රතිසන්දි ගන්නා සත්‍යයන් පිළිබඳව විශේෂයෙන්ම මිනිසුන් පිළිබඳව බොහෝම දක්වලා තිබෙන දුක. මේ තුනකින් කියවලා ඇතිනේ පිළිබඳව. ඒ මෞකුසෙහිදී මේ මව් කුස ප්‍රතිසන්දි ගන්නා සත්‍යය පිළිබඳව කියන්නේ ඒ සුවඳ වර්ගවලින් යුක්ත වූ බොහෝම මනවඩන සිත පිනවන මේ තැනක ඇතිවන පහළවීමක් නොවේයි කියන එක. ඒ පරම ජීවිච්ඡ කියලා කියන්නේ පරම ජේගුච්ඡය කියන්නේ ඉතාම පිළිකුල් වූ තන හැටියට දක්වන. එහෙම තැනකයි මේ සත්‍යයේ ඇතිවීමවත්. ඉතින් මොනතරම් සම්බාධ තනක් සම්බාධය ගැන බැලුවා නේ සම්බාධය කියන්නේ බොහොම හිරිහැර බොහොම සීමා වූ තැන පහළවත් ඊළඟට ඒ ගබ්බ පරිහරණ මූලක දුක්ඛය කියලා විස්තර කරන තැන එනවා ඒ මවගේ ඇවතුම් පැවතුම් නිසා ඒ කුසෝත් දරුවාට ඇතිවන තත්ත්වය. ඉතින් හැබැයි අපි ඒවා එකක්වත් අපට දැන් මතක නෑ අපේ අපට හිතා ගන්නටත් බෑ. එහෙත් බුදුරජාණන් වහන්සේ සියල්ල දත් බැවින් උන්වහන්සේ මේ එක එක සත්වයකු විසින් ඒ මව් කුසෙහිදී කවර කවර තත්වයේ දුක් ලැබුවද කියන එක උන්වහන්සේ වෙතට ගියොත් නම් ප්‍රකාශ කරන්නටත් පුළුවන්. ඒ තරම් උන්වහන්සේ ඒක දැනවලා. ඒ ගර්භ පරිහරණ මූලක දුක්ඛය කියන එක. ඊළඟට ගර්භාවක් ක්‍රාන්ති මූලක දුක්ඛය කියලා ඒ ගැඩෙන් පිටවන අවස්ථාවේදී ඇතිවන දුක. ඒ හැම එකක්ම අපේ බණ පොත්වල විස්තර කරලා ඒ මේ ජාති දුක දැක්වීමට ඒවා ප්‍රකාශ කරලා තියෙනවා නැතුව කුදු ජාතිය ජාතියේ දුකක් නැtei කියලා සමහර වෙනමත් කියනවා ඉපදීමේ දුකක් නැtei ඒ ඉපදීම නිසා ඇතිවන දුක නිසායි බුදුරජාණන් වහන්සේ ජාති දුක්ඛ නැහැ. ඉපදීම දුකක් නෙවෙයි නම් වහන්සේ වදාරන්නට ඕනේ. ඉපදීම නම් දුක් නෙවෙයි. එතන සිතයි දුක් ඇතිවන්නේ කියලා. එහෙම නෙවෙයි මොකද වදාලේ. ජාතිති දුක්ඛාස. ජාතියද දුකයි. එමකද ජාතිය කියන එක කෙනෙක් බොහොම කැමති වෙන දෙයක්. ජාතිය කියන්නේ ඉපදීම. නොඉපදී ඉන්නට කැමති අයත් සිටිනවා. මේ නොඉපදී ඉන්නට කැමති අයත් සිටිනවා. නමුත් ඒ කැමැත්ත ඉටු වෙන කැමැත්තක් නොවේ. ඒ ඉටු වෙන කැමැත්තක් නොවන්නේ ඉපදීමට හේතු වන කරුණු සියල්ලම එලෙසම පවතිද්දී කෙනෙකුට බෑ ඒ ඉපදීම නවත්තන්න. කොහේ හරි Tamanට කර්මානුරූපව ඉපදීමට සුදුසු තැනක ඒ ත්‍ෘතියකට අනුතුරුව ප්‍රතිසන්දිය ලැබෙනවා. ඒක නවත්තන්නට කාහකටද? අපි මෙහිදී මොනතරම් උත්සාහ ප්‍රයෝග සිදු කළත් ඒ සත්වයන් කොහේ හරි උපදින්නට ඕනේ යම් කිසි තැනක. ඒ ප්‍රතිසන්දි ගන්නට ඕන. ඒ කර්මානුරූපව. ඉතින් උපදින්නට තැන් වශයෙන් ස්ථානම තිබෙනවා 30 තලයක් කියලා. ඒ 30 තලයේ එක එක ලෝකයක් පිළිබඳව දක්වන සත්වලක් පිළිබඳව. ඉතින් සත් වලවල් කියන ඒවා අනන්තයි අප්‍රමාණයි අපේ ධර්මයේ ඇතුළේ. චූල වී ලෝක ධාතු, සහස්ී ලෝක ධාතු, මහ සහස්ී ලෝක ධාතු ආදී වශයෙන් මේ ලෝක ධාතු අනන්ත අප්‍රමාණව තිබෙනවා. මේ අනන්ත අප්‍රමාණ ලෝක ධාතුන්හි සත්වයන් වාසය කරන භූමි තිබෙනවා. ඒ භූමිවල දැන් දසදහසක් සක්වල වල ගැන සඳහන් කරනවා. ඒ දසදහසක් සක්වල වල තිබෙනවා මනුෂ්‍ය ලෝක, මනුෂ්‍ය භූමි, මනුෂ්‍යයන් උපදින තැන් දසදහසක්. දෙව්ලෝ දසදහසක්. ඒ එක එක දෙව්ලෝවා. අනේ සාතු මහරජිත තාවතිංස යාව කුසිත නිර්මාණ රති ඒව දසදහස. ඒ කියන්නේ දසදහසක් ශක්වලින් පැමිණි දිව්‍ය බ්‍රහ්මයන් දසදහසක් ශක්වලින් පැමිණි දිව්‍ය බ්‍රහ්මයන් ඒ බුදුරජාණන් වහන්සේ නැතන් ඒ සන්තුසිත දිව්‍ය රාජයන්ට ආරාධනා කළයි කියලා දැන් බුදුවන්නට කාලයයි. ඒ නිසා කාලෝ යන්තේ මහාවීර ආදි වශයෙන් ආරාධනා කළ ඒ දසදහසක් සක්වල ඒ දසදහසක් සක්වල තිබෙනවා දසදහසක් චාතුර්මහා රාජික තාවතින් සයාම කුසුත නිම්මාන රති පරිනිමිත වසවත්ති මේ නම් වලින් දක්වනවා ඉතින් බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව සඳහා ඒ තවුතිසා දෙවිලොවට වැඩම කළ අවස්ථාවේදී දසදහසක් සත්වලින් දෙවිවරුන් ධර්මයන් දෙවිවරුන් පැමිණුණා ඒ බණ අසන්න. බණ අසන්න. ඒ දසදහසක් සත්ව. ඉතින් ඒ සත්වලවල් දසදහස් නෙමෙයි අනන්තයි. එනිසානේ දැන් මේ සත්වලවල් පිළිබඳව කතා කරන විට ජාතිච්ඡෙත්ත ආඥා ආනාච්ඡෙත්ත විෂයච්ඡෙත්ත කියලා කොටස් තුනකට බෙදාගත්තා. ජාති ක්ෂේත්‍රයේ කියන්නේ සිද්ධාර්ථ කුමාරයන් වශයෙන් දැන් ඒ බෝධිසත්වයන් වහන්සේ නමකගේ බුදුවන ආත්ම භාවයේ ඒ බෝධිසත්වයන් වහන්සේගේ මෞකුසින් බිහිවීම සිදුවන දිනෙහිදී උන්වහන්සේ බෝධිග්‍රම මූලෙහි සවාසනා සකලක්ලේශයන් ප්‍රහීන කොට බුදු වන අවස්ථාවේදී උන්වහන්සේගේ පළමු ධර්ම දේශනාව පවත්වන අවස්ථාවේදී සියලු බුද්ධ කෘත්‍යයන් අවසන් කොට පරිනිර්වාණ يعني උන්වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණය සිදුවන අවස්ථාවේදී කියන මේ අවස්ථා හතරකදී ප්‍රධාන වශයෙන් කම්පාවන්නේ ඒ ಜಾති ක්ෂේත්‍රය. ඒ ಜಾති ක්ෂේත්‍රය තමයි දසදහසක් සක්වල. ආඥා ක්ෂේත්‍රය කියන්නේ වහන්සේ ඒ බුදු අණ පිළිතුවා දේශනා කොට වදාළ සමහර සූත්‍රාන්ත පිළිනවා. ඒ නබ ප්‍රධාන වශයෙන් අපි ඊටම හොඳින් දන්නේ තමයි රතන සූත්‍ර දේශනාව. ඒ රතන සූත්‍ර දේශනාව මොනතරම් සක්වලවල ආඥා චක්‍රය පතුරවමින් පැවැත් වූ දේශනාවක් හැටියට දක්වන්නේ කෙල ලක්ෂයක් නේ කෙල ලක්ෂයක් සක්වල කෙල ලක්ෂයක් කියන්නේ කෝටි ලක්ෂයක් කෝටි ලක්ෂයක් චක්‍රවාලයන් කි ඒ ආඥා ක්ෂේත්‍රය විෂය ක්ෂේත්‍රය කියන්නේ විශේෂ කියන්නේ උන්වහන්සේගේ නුවණින් සර්වඥතා ඥානයෙන් දැකිය හැකි ලෝක ඒවා සීමාවක් නැහැ අනන්ත අප්‍රමාණ ඒවයි විශේෂ ක්ෂේත්‍රය කියලා කියන්නේ. අනි ඉතින් එහෙමනම් ඒ තැන්වල සත්‍යයන්ගේ උපත සිදු වෙනවා. එහෙම උපත සිදු වෙන නිසා තමයි බෞද්ධයන් විශේෂ ප්‍රාර්ථනාවක් කරන්නේ. පිටසක් වලට නූපදින් වාස ඒ පිටසක් වල නූපදින් වායි කියන්නේ මොකක්ද? මේ බුදුබණ අසන්නට බුදු කෙනෙකු දකින්නට ඒ ධර්මයට අනුව පිළිපදින්නට අවස්ථාවක් ඒ තැන්වලදී ලැබෙන්නේ නැහැ. එනේ හැබැයි මේ සක්වල වලට මේ සක්වල වල උපදේශ සිටින අයත් යනවා. එහෙම සහනමක් නෑ යන්න. යනවා. නමුත් ගියාම තත්ත්වය ඒකයි. අනේ ඒ නිසා කෙනෙක් දැන් සමහරු කියනවා මේ වැඩි දෙනා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මිනිසුන් අතර ජීවත්ව සිටින අය අතර නියගොස් වැඩි දෙනා උපදින්නේ නිරයේ තිරිසනුන්ව නැත්නම් ප්‍රේතයන්. නැවත මිනිසුන් වන්නේ ටික දෙනයි. එහෙමයි බදාගා. ඊළඟට දෙවියන් අතර දෙවිවරුන් වශයෙන් ජීවත්ව සිටින්නවුන්ගේ වැඩි දෙනා නැරි උපදින්නේ නිරේයි තිරිසනුන් අතර ප්‍රේතයන්. නැවත මිනිසුන් වන්නේ දෙවියන් වන්නේ ටික දෙනයි. උන්වහන්සේ එහෙම වදාරනවා. ඉතින් එහෙම වදාරා පිළින බැරි සමහරව අහනවා. එහෙමනම් తත්වය මේ මනුෂ්‍ය ලෝකේ මොකද මේ මිනිස් ජනගහනය වැඩි වන්නේ? මොකද අපහතාගෙන ඉන්නේ අපි දන්නේ මේ ලෝකේ විතරයි තියෙන්නේ. ඒ ඒකවලන් හිතන්න. කොයි තරම් ලෝක ධාතු තිබෙනවද? ඒ ලෝක ධාතු වල මේ හැම මොහොතක්ම ඔවුන්ගේ කාලයෙන් අපේ කාලය නෙවෙයි. දැන් අපි දැන් දරුත් දන්නවා. දැන් මේ මේ වේලාවේ අපේ රටේ මේ වේලාවේ සමහර රටවල මීට පැය ගණනක් ඉස්සරයි එහෙම එහෙම වගේ වශයෙන් වේලාව වෙනස් වෙලා තියෙනවා. එහෙම ගත්තම අපට මේ පැය 24ක් ඉතිහා ගනු ලබන දවස දවසේ හැම මොහොතක්ම යම්කිසි රටක යම්කිසි තැනක යම්කිසි කාලයක් මේ කාලයට සමාන නොවන වෙනස් කාලයක්. ඉතින් ඒ තැන්වල උපදාය සිටින අය ඒ චුත වෙනවා. මෙහි ඉපද සිටින අය මෙතනින් චුත වෙලා ඒ ඒ තැන්වල උපදිනවා. ඔයා දිවසෙන් ඒ සිදුවන සිද්ධිය ඒක අපේකේ ඇසකින් අපගේ නුවණකින් හිතාලා තීරණයකට බහින්නට පුළුවන් එකක් නොවේ. බුදුරජාණන් වහන්සේලා වහන්සේගේ විශේෂ නුවණක් වූ චිතුපපාත ඥානය මෙහෙවා වහන්සේ බැලුවා. වහන්සේට තේරුණා. කොහොමද දැක්කේ වහන්සේ? ඉමේ වත භන්තෝ සත්තා කාය විචරිතේන සමන්නාගතා වචී විචරිතේන සමන්නාගතා මනෝ විචරිතේද සමන්නාගතා අරියාණං උපවාදකා මිච්ඡා දිට්ඨිකා මිච්ඡා දිට්ඨිකම්ම සමාදාන තේ කායස භේදා පරම් මරණ අපායන් දුක්ගති නිරයන් පන්නා එයාදි වශයෙන් මේ සත්‍යය ඔහු කාය දුස්චරිත වාග් දුස්චරිත මනෝ දුස්චරිත කියන මේවා සිදු කළා ආර්ය උපවාදය කළා මිත්‍යා දෘෂ්ටි ගත්තා ඒ මිත්‍යා දෘෂ්ටියෙන් යුතුව ඒ ඒ කර්ම සිදු කළා ඒ හේතු කොටගෙන ඔව්හු මෙරි නිර්හි උපන්න තිරිසනුන් උපන්න ප්‍රේතයන් උපන්න කියලා වහන්සේ ඒ සත්‍යයන්ගේ චිතු උත්පත්ති දැක්කා ඒ වගේම උන්වහන්සේ දැනවදාලා ඉමේ වත බොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචී සුචරිතේන සමන්නාගතා මනෝ සුචරිතේන සමන්නාගතා අරියාණං අනුපවාදකා සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨිකම් සමාදාන ඒ කාය සභේගා පරම් මරණා සුදතින් සග්ගන්නුක්කම් උපන්න ඒ විදිහට ඒ දෙව්ලොව උපන්න අය මිනිස් ලොව උපන්න අය ඒ විදිහට උන්වහන්සේ දැක්කා සමන්නාගේ නුවණින් ඒ හැම දිනාම ඒ තැන්වලට පැමුණුනේ මොන හේතුවෙන්ද මොන කාරණයෙන්ද කියන එකත් උන්වහන්සේ දැක්කා. ඒකයි උන්වහන්සේ දක්වදාරන්නේ යථා කම්මූපගේ සයථාපි භික්කවේ ද්වේ අගාරා සම්දිද්වාරා සත්ත චක්කුමා පුරිෂෝ මධ්‍යේ තිතෝ පස්සෙය්‍ය මනුස්සේ දේහං පරිසම්තේති නික්කමන්තේති අනුසංචරන්තේති අනුවිචරන්තේති ඒව මේවාහං කෝ භික්කවේ දිබ්බේන චක්ුණා විසුද්ධේන අතික්කන්ත මාංශකේන සත්තේ පස්සාමි චවමානේ පජ්ජමානේ හීනේ පනිතේ සුවන්නේ දුබ්බන්නේ යථා කම්මූපගේ සත්‍ය කත යථා කම්මූපගේ සුගතේ දුගතේ යථා කම්මූපගේ එතන එහෙම වදාරන්නේ සුගතේ සුගතියට පැමිණියා වූ දුගතේ දුර්ගතියට පැමිණියා වූ සත්‍යයක් මොහොත දකින් කියලා වදාරනවා කුමක් නිසාද යථා කම්මූපගේ කර්මය වූ පරිදි ඔවුනගේ කර්මය වූ පරිදි ඒ ඒ කර්මයෙන් ඔවුනව ඒ ඒ තැනට පත්කලේ ඒම පත්කල ඒ භවවල උපදින සත්‍යයන් දකි. යව වහන්සේ වදාලා තමන් වහන්සේගේ මේ නිලිස් ඇස ඉක්මවා පවත්නා වූ දිවසින් කියන චිතුපපාත ඥාන. ඉතින් එහෙම දුතු භක්මයන් පිළිබඳව දැක්ක ඒ බුදුරජාණන් වහන්සේ මේ දුකයි කියන එක අන් කිසි තැනක තිබෙන දෙයක් නොව ඒ දුක තිබෙන්නේ මෙහිමයි කොහිද මේ බිම පොළවේ මහ පොළවේ එහෙම නෙවෙයි අහස නෑ මේ එක එක පංචස්කන්ධයෙහි පවත්නා දෙයක් බව වදාළා ඒ නිසා තමයි කෙනෙක් දුකෙන් නිදහස් වෙනවයි කියන්නේ මේ පංචස්කන්ධයන්ගේ නැවත නැවත හත ගැනීම නවත්වා ීමයි. ඉතින් නිදහස් වීමේ කියන්නේ එබැවින් මහන්ස වදාලා ගමනේන ච පත්තබ්බෝ ලෝකස්සන්තෝ කුදාචනං නච අපත්තා ලෝකන්තං දුක්ඛාති පමුචනං එහෙමයි වදාළේ ගමනේන ච පත්තබ්බෝ ලෝකස්සන්තෝ කුදාචනං ලෝකෙහි කෙලවරට ඇවිදලා ගිහින් ගමන් කරලා නැත්නම් වෙන වෙනත් වාහනයකින් ගිහිල්ලා යන්ත්‍රයකින් ගිහිල්ලා කෙනෙකුට කවදාවත් ලෝකේහි කෙලවරට පැමිණෙන්නට බෑ. මෙච අපත්වා ලෝකන්තං. ඒ වගේම ලෝකාන්තයයි කියන ස්කන්ධ පංචකය පිළිබඳව ලෝකාන්තයට නොපැමිණ ඒ එතන ලෝකාන්තයේ කියන නිවනට නොපැමිණ දුක්ඛාති ප්‍රමෝචනං දුකෙන් නිදහස් වීමක්ද නැත්තේය. ඒ නිසා ඒ දුක තිබෙන්නේ කොහෙද කියලා හොයාගෙන යන්නට අමුතු තැනක් නැහැ. දුක තිබෙන්නේ මේ පංචස්කන්ධයේ. එහෙනම් පංචස්කන්ධයම තමයි දුක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජාතිති දුක්ඛා කියා ඉපදීම ස්කන්ධයන්ගේ පහළවීමම දුකයි කියලා වදාරලා ඊළඟට ජරා ඒ ජාති වශයෙන් ඇතිවෙච්ච ඒ ස්කන්ධ පංචකය ඇති වුණු මොහොතේ පටන් නැවත නැවතත් ඊවාට ආයත ආයු කාලය ගත වෙලා නැති වෙනවා ඒ අතරේ ඇති වෙන ඇති වෙන හැම ප්‍රතිවේගයේම තිබෙන්නේ එක ආකාර පැවැත්මක් නෙවෙයි වෙනස් වෙවි යාම ඒකයි විපරිණාමය කියන්නේ නැත්තම් ජරාව ජරාව කියන්නේ ඒකයි දැන් අපි කවුරුත් ඉපදුණු අවස්ථාවේ තත්වෙහි නිරෙහි සිටින්නේ. ඉපදිලා දවස් ගණනක් ගිය තැන, මාස ගණනක් ගිය තැන, අවුරුදු ගණනක් ගිය තැන අපගේ ශරීරෙහි ඇතිවුණු ඒ මෘදු මොළොක් බව ආදී නැත්නම් දැකුම් කළු බව කියන මේවා දැන් එකක්වත් නැහැ. දැන් අමුතු තත්වයකයි සිටින්නේ. මොකක්ද මේ අපට උනේ? කියලා අපි අහුවෝ කියන්නට තියෙන මොකක්ද? මේ ජරාවට කැළඹීම වෙලාතිය. මේ ජරාව දිගටම සිදුවන සිද්ධියක්. හැබැයි අපට ඒ ජරාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ මෙතන ජරා කියලා. ඒ ප්‍රකට ජරාව, පෙනෙන්නේ ජරාව. පෙනෙන එක පිළිබඳව ජරා පිටු ආක. පෙනෙන ජරාව තමයි ඒ ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වලික්කච්ඡතා ආයුනෝ සංහාරි ඉන්ද්‍රියානං පරිපාකෝ අයං උච්චති ජරා එහෙම වදා ඛණ්ඩිච්ඡං දත් වැටෙනවා කැඩෙනවා මේ ඇට ආදිය දිගෙනවා ඒක කන්දිච්ඡං විශේෂම ඔය දත් ගැටීමට කන්දිච්ඡ පාවිච්ඡං කියන්නේ කෙස් පැසීම පැසීම අපි කොයිතරම් ඩයි ගෑවන් පැසෙන එක පැහුණානේ <laughs> ඈ ඒ ධෛර්යානයක වෙන මේක. පැහැෙන එක සිද්ධියක්. ඒක ඒ ප්‍රකට ජරාව පාලිච්ච. වනිත්තචත. හැම රැළ වැටෙනවා. අවකින් යම්කිසි උපකරණ යොදලා මසාජ් කරලා මොනහරි කරලා හැමේ අර රැලි වැටෙන ගතිය නවත්වා ගන්නට ඒක ටිකක් කල්පසු කරන්නට කොයිතරම් උත්සාහ කළත් රැලි වැටෙනවා. වනිත්තචත. ආයනෝ සංඝානි. ඒකට නම් කිසිම ප්‍රතිකර්මයක් නැහැ. ආයනෝ සංඝානි කියන්නේ Tamange ආයු කාලේ නැත්නම් දිනෙන් දින දිනෙන් දින ජීවිතය දෙවි දෙවි යනවා. අපි කියත හැකි වුණා සමහර කියනවානේ වලපයයි ගොඩපයයි කියලා. ඒ වගේ මරණයට කිට් වෙනවා. ආයුම සංහාන ඉන්ද්‍රියානම් පරිපාකෝ ඉන්ද්‍රියානම් පරිපාකෝ කිව්වේ ඉන්ද්‍රිය කිව්වේ ඇස කන දිව නැහැය ශරීරය හිත කියන මේ හය. ඒ හයම ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රියන් පරිපාක කියන්නේ ඒවායේ මේරීම. ඒ මේරීම කියන එකෙන් අදහස් කළේ ඒවායේ තිබෙන ස්වභාව ශක්තිය පිරිහීගෙන යාම. පිරිහීගෙන යාම. දැන් ඒ தත්වයෙන් දැන් ඒ නිසාම සමහර විටක එක වයස් සීමාවකට ගියාම කුඩා කාලේ සමහර විටක සමහරුන්ට මතකයි අවුරුදු දෙක තුනේ කාලෙදි සිදුවෙච්ච දේවල් දැන් කියත හැකියි. නමුත් ඊයේ රෑ මොනවද කෑවේ කියන එක අහුවොත් ඒත් කියන්නට බැරි තරම්. නැත්නම් ඊයේ මොනවද කන්නේ කියලා Tamanට හිතා ගන්නට බෑ. අසුවල් වේලාවේ කුමක්ද කළේ? එහෙම හිතා ගන්නට බැරි තරම් අයසියි. සමහර ඉන්නවා ඊට වඩා වෙනස් තත්ත්වයක. මා දන්න කෙනෙක් ඉන්නවා උපාසිකාවක්. ඒ උපාසිකාවගේ තියෙන ස්මරණ ශක්තිය හරි පුදුමයි. අවුරුදු 40කට පෙර යම් කිසි දිනක දානයක් දුන්නා නම් ඒ දානෙට ගත්ත සියල්ලම කීත හැකි. මේ දැන් කියනවා. මෙන්න මේවා තිබුණා, අසවල් දේ තිබුණා, අසවල් දේ තිබුණා, මේවයි දුන්නේ. මම හැදුවේ මේවත් ඔක්කොම කීත. අර පුදුම ශක්තියක් ඒක. ඒක ඒ එහෙම හැමදෙනාටම නැහැ. ඒ ඒ ස්මරණය කියන ඒ සිහි කිරීමේ ශක්තිය කියන එකද මේ ඉන්ද්‍රියන්ට සම්බන්ධයක් මනින්ද්‍රියට සම්බන්ධයි. ඒ මනින්ද්‍රියේ විකෘතියක් නැත්නම් වෙනස් වීමක් වෙනවා. වෙනස් වීමක් වෙනවා. සමහර විටක කෙනෙකුට හිතෙනවා. ඇයි මේ தත්ත්වය උනේ මට කියලා. මට මෙච්චර හොඳට පාඩම් තිබුණා. හොඳට මතක තිබුණා. දැන් මොකද මේ தත්ත්වය කියලා ඒක තමයි මේ වයසට යනවයි නැත්නම් ජරාවයි කියන්නේ. ජරාව. මා දන්නවා කෙනෙක් ඒ තැනත්තා තරවක් වයස් ගත වෙලා ඉතින් ගෙදර තිබුණු පොල් ටික ඉවර වෙලා රත්ේ තිබුණා පොල් ගහක් කලින් පොල් ගස් ගිහිල්ලා හොකට පුරුදුයි පොල් ගහක් ගෙඩියක් ලබා ගන්නට ගහකට නැගින්න ගියා මොකද මට බැරි ගහේ නඩක් නෙවෙයි ගහේ බොහොම පහත් හරියේ දෙපාරක් තුන් පාරක් උඩට ඇදෙනකොට වෙවුලන්න දෙගත්තා දැස්ලා ඒ මොකද උනේ කියලා. මං කිව්වා ඔක තමයි ජරාව කියන්නේ. ජරාව පිරිහෙනවා. සමහර විට අපිට පේන්නේ නැහැ. අපේ පිරිහීම. පිරිහීම කියන්නේ ශරීරවත්. ශරීරයේ පිරිහීම කාටවත් බලක්වන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒක සිදු වෙනවා. ඒ සිද්ධිය මොනතරම් එතන දැන් දැන් ඔය වඳුරන්ගෙන් මුණාදාරගෙන තිරියන් වෙන්නට වැඩ කරන මිනිස්සු ඉතියා ඒ කොහොම කළත් මේක මේ දිගටම පවත්වාගෙන යන්නට පුළුවන් දෙයක් නෙවෙයි නිසා. ඒක එහෙම තත්ත්වයක්. පංචස්කන්ධයේ ඇති ඒක. නමුත් Taman නොපිරිහි ඉන්නට ඕන දේකුත් තිබෙනවා. අන්න ඒන් පිරිහුණොත් තමයි නරක. ඒන් නොපිරිහි ඉන්නට ඕනේ කොයිතරම් වයස ගියත්. වයස යන්නේක ශරීර ශක්තිය පිරිහෙන එක, අස්කන්නාසාදී ඉන්ද්‍රියන්ගේ තියෙන ශක්තිය පිරිහෙන එක කාහටවත් වළක්වන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒවා කිසිමකට. නමුත් නොපිරිහෙලා තබාගත යුතු දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා එක කොහොමද? එක තැනකදී අංගුත්තර නිකායේ සූත්‍රයක උන්වහන්සේ වදාරනවා මතකද? ඈ නෑ ඒක නෙමෙයි. ඒක ඒ නකුල පිතා නකුල මාතාවට කිව්වේ නකුල පිතාට කිව්වේ ශරීරයේ පිළිබඳව. ඒ ඒ රෝගී ස්වභාවය ශරීරයට වැළඳෙන රෝගය පිළිබඳව ඒ වදාළ. ඒක නෙවෙයි අංගුත්තර නිකායෙහි ඒ දුක නිපාති එන්නේ ඒතම් පටිච්චසං වික්කවේ පරිහාරීණං යදිදං සංඥා පරිහාරි කියලා එන්නේ ඒකයි. දැන් ඒ ඒ සූත්‍රයේ හැටියට එහෙමයි වදාරන්නේ මහණෙනි ඒ ඥාතීන්ගේ පරිහාමය. ඒක අත්තමිදන් ආ එහෙමයි වදාරන්නේ. අත්තමිදන් වික්කවේ පරිහාමීමන් යදිදන් ඥාති පරිහාම. යදිදන් භෝග පරිහාම. එහෙම වදාරනවා. ඥාති පරිහානිය භෝග පරිහානිය කියන මේවා අත්තමිදන් ඒක ස්වල්ප වූ දෙයක් මහණෙනි. ඒතං පටිකිට්ඨං වික්කවේ පරිහානීන යදිදං අඤ්ඤා පරිහාන මහන්නේ ඊට වඩා බොහෝම පිළිකුල් සහගත ඊටාම නරක පිරිහීමක් නුවණේ පිරිහීම පඤ්ඤා පරිහානී කියලා. අනේ ඒ නිසා අපි ශරීරය පිරිහීගෙන යන එක වළක්වන්නට බෑ. නමුත් ක්‍රමයෙන් අපි ප්‍රඥා කියන නුවණ පිරිහෙන්නට නොදී දියුණු කරගෙන යන්න ඕනේ. ඒ දියුණු කරගෙන යන මාර්ගයේ යෙදෙන කිමතුන් බොහොම සිටින ආකාරය. සිටින ඒ කාර්යයෙන් තේරුම් අරගෙන මොකද්ද අප විසින් කළ යුත්තේ කියලා තේරුම් අරගෙන ඒ කටයුත්තේ යෙදෙන පිරිස ඉන්නවා. මොකද්ද ඒක බුදුරජාණන් වහන්සේ වදාරනවා එක අවස්ථාවකදී වදාලා කාහටද ඒ වදාලේ අර හවුදුරුව කවුද? මෝහ ඒ හිච්ච කෝටි කෝටිල. කෝටිල හවුදුරුවන්ටයි ඒ වදා. කෝටිල. මාර්ග දෙකක් තියෙනවා. මොන මාර්ග දෙකද? නුවණ පිරිහෙන නුවණ වැඩෙන. ඒ මාර්ග දෙක දැනගෙන ඒ පිරිහෙන මාර්ගය අත්හැරලා වැඩෙන මාර්ගී සමාව යොදවා ගන්නේය. යෝගාවේ ධායති ගුරි අයෝගා භූවිසංඛයෝ ඒතං වේධා පතඤ්ඤත්වා භවාය විභවායච්ච තථාත්තානං නිවේශය්‍ය යථා භූරි පවද්ධති යෝගාවේ ජායතේ භූරි යෝග කිරීම නැත්නම් භාවනා කිරීමෙන් නුවණ වැඩේ නැත්නම් නුවණ ඇතිවේ ජායතේ භූරි අයෝගා භාවනා නොකිරීමෙන් එහි නොයෙදීමෙන් භූරි සංඛයෝ නුවණ පිරිහේ ඒතං වේධා පතඤ්ඤත්වා මේ කියන ලද දෙවදෑරුම් මාර්ගය දැනගෙන නුවණ පිරිහෙන මාර්ගය නුවණ වැඩෙන මාර්ගය කියන මේ දෙක දැනගෙන තථාත්ථානං නිවේසෙය්‍ය යථා භූමි පවද්දති යම්සේ නුවණ වැඩේද අන්න ඒ මාර්ගෙහි තමාව පිහිටුවා ගන්නේය ඒ කියන්නේ තමාව මේ මාර්ගෙහි ගෙන යන්නේ මොන මාර්ගෙද නුවණ වැඩෙන මාර්ගය වූ භාවනා මාර්ගය එහෙම වදාළා. ඉතින්